ධර්මානුශාසනාව. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්මදේශනා අද සිකුරාදා රාත්‍රියේ දේශකයන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳවයි අපට කරුණු පැහැදිලි කර දෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග ලොකෝම වෙනස් වෙලා ස්ථීර සැපයන් කරා යන ගමනකට නුවණ තියෙන ඇත්තපත් වෙනවා. ඒකද ධර්ම ශ්‍රවණය කරන මේ ඇත්තත් කල්පනා කරන්න ඕනේ. මමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ලෝකේහි තියෙනා වූ උසස් සැපයන් හොයාගෙන යන ගමනකට අවතීර්ණ වෙනවා නැවත වාරයක් වෙනස් නොවන නැවත දුක් ඇති නොවන සැපයක් මේ ලෝකේ තියනවද? අන්න ඒ උසස් සැපයක් හොයාගෙන යන ගමනකට මමත් මගේ ජීවිතය යොමු කරනවා මමත් මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් සදහටම අත මිදෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ පින්වත්නි ඒ ඒ පුද්ගලයාට තමන් කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද කියලා අදහස් ඇති වෙන්නේ තම තමන්ගේ දැන නැන පමණි. යමෙකුට හිතනවා නම් ලෝකයේ තියෙන උතුම්ම දේ මේ දේ කියලා ඒ තනත්තා නැත්නම් සැපම දේ මේ දේ කියලා හිතනවා නම් ඒ ඒ අයගේ අරමුණ වෙන්නේ ඒ සැප ඒ සතුට ලබා ගන්නයි. ඒ අයගේ දැනපමණින් නැනපමණින් දාන්න විදිහට තමයි. යමෙකුට දැනෙන්නේ පින්වත්නි තමන්ගේ දැනුමට අනුව මේක තමයි සැපය කියලා. ඒකින්ද කවුරුත් කල්පනා කරන්නේ මමත් මේ ලෝකේ නොයේකුත් දේවල් අරමුණු කරමින් වාසය කරමින් ඉන්නවා. මගේ හිතත් මේ ලෝකයේ තියෙන දේවල් අරමුණු කරනවා. নানা ප්‍රකාර සැප අරමුණු කරනවා. එවැනි වූ සැප හඹා යනවා. ඇහැට පේන රූප විශේෂෙහි, කනට ඇහෙන ශබ්ද විශේෂෙහි, නාසයට දිවට ශරීරයට දැනෙන ගන්ධ රස ස්පර්ශ විශේෂෙහි පින්වත්නි බොහෝ తాවකාලික සැප තියෙනවා. ඒ තියෙන සැපම අරමුණු කරගෙන ජීවත් වෙන්නේ ඉන්නහා දෙයක් දන්නේ නැති හින්දා. ඉන්නහා දෙයක් දන්නේ නැහැ. Tamanට දැනෙනවා මේ රූපය දැක්කොත් තමයි මේ රූපය දැකීම තමයි ඉතින් මගේ ජීවිතයේ තියෙන සැපය. දරුවන් දැකීම තමයි මගේ ජීවිතයේ තියෙන සැපය. ලෙන්ගතු යත්තන් සමග අල්ලාප සල්ලාපේ යෙදී වාසය කිරීම තමයි ඉතින් මගේ ජීවිතයේ තියෙන සැපය මට වෙන මොන සැපද දරු සැප කියලා කියයි. නැත්නම් දෙමව්පියන් එක්ක හිත මිත්‍රාදීන් එක්ක ඒ වගේ ඇහැට පේන රූප විශේෂයි මිහිරි ශබ්ද ගීත ආදී අහමින් ඒ වාගෙන් යම් සැපයක් උත්පාදනය වෙනවා. ඒවා නැත්තම් මේ ලෝකේ මොකටද කියලා මේවා තමයි ලෝකේ තියෙන සැප කියලා ඒවා හඹාගෙන යන ගතියක් තියෙනවා පින්නත්. නාසයට දිවට මේ මේ જાතියේ කෑම කෑවේ නැත්තම් මේ මේ જાතියේ ආහාර જાති නැත්තම් සතියකට වරක්වත් නැත්තම් මාසයකට වරක්වත් නැත්තම් වැඩක් නැහැ කියලා අපූර්වට කියන වැඩක් නැහැ නේ කියනවා. කැමති දේ දකින්න නැත්තම් වැඩක් නැහැ එහෙම දේ අහන්න නැත්නම් වැඩක් නැහැනේ. ආන්ගෙම වැඩක් නැහැ, වැඩක් නැහැ, වැඩක් නැහැ කියනවා. ශාරීරික වින්දනයලුත් එහෙමයි. මේ මේ සැප විඳින්න නැත්නම් වැඩක් නැහැනේ කියලා. ඒ වැඩක් නැහැනේ කියලා කියන්නේ ඉන්නත්නි වැඩක් නැහැනේ කියලා කියන්නේ ඒක සරුම දේ කියලා එයත්න්ට දැනෙන හින්දා. ඒ දැනෙන අය එහෙම තීරණයකට එනවා. මේක තමයි ලෝකේ තියෙන ලොකුම දේ. මේව නැත්තම් වැඩක් නැහැ මේව නැත්තම් වැඩක් නැහැ කියලා මේ වෙලාවෙම මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙම තම තමන්ම මේ වෙලාව විමසා ගන්න ඕනේ. තුන් ලෝකයට බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවක මමත් පහළ වෙලා ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය වෙන කාලෙක මමත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂෙහි මෙවුවා නැත්තම් වැඩක් නැහැ කීකේ ජීවත් වෙන කෙනෙක්ද? දරුවෝ දකින්න නැත්තම් වැඩක් නැහැ කීකේ ජීවත් වෙන කෙනෙක්ද? paludu වෙලා යන වෙනස් වෙලා යන නැති වෙලා යන දේවල් ඕනෑය paludu වෙන්නේ නෑය නැති වෙන්නේ නෑය විනාශ වෙන්නේ නෑය කියලා ප්‍රාර්ථනා කරගනිමින් ඒ දේවල්ම වැඩක් නෑ ඒ දේවල් නැතුව මේ ජීවිතේට වැඩක් නෑ කියලා හිතාගෙන ජීවත් වෙන කෙනෙක්ද කියලා එහෙම සිතුවිලි මගේ තුල මේ වෙනකොටත් හට ගන්නවද කියලා විමසන්න ඕනේ මගේ තුල එවැනි සිතුවිලි හට ගන්නවද හට ගන්නවා නම් හදිස්සියම තීරණය කරලා වැඩන්නේ ආ ඉන්දකෝ අදින් පස්සේ මම ඒවා හටගන්නේ නැතුව ජීවත් වෙනවා කියලා හිතුවට පින්නත් නේ මම මේ මොහොතේ වහින වැස්සක් ගැන හිතනවා එකපාරටම මේ මොහොතේ මම මේ වැස්ස නවත්තනවා කියලා එහෙම වෙනවද නැහැ වෙන හේතු නැති කල්හි ඵලය හට ගන්නවා එතකොට මේ ලෝකේ පංචකාම සම්පත්තියේ විශේෂෙහි මෙපමණ ඇලීමක් ඇතිවෙන්න හේතු තියෙනවා එක හේතුවක් තමයි ඒවා සරු කොට ගැනීම. ඒවා සරු කොට ගන්නේ ඉන්නහා දෙයක් තියනවා කියලා දන්නේ දන්නේ නැති හින්දා. අන්න එහෙමනම් දැනගත්තාම පින්නත් ඉන්නහාගේ සැපයක් තියෙනවා. පංචකාම සම්පත්තියෙන් විඳින්නා වූ යම් සැපයක් නැතුව නෙවෙයි තියෙනවා. ඒකයි මිනිස්සු ඒක තුල ඇලී ගලී වාසය කරන්නේ. ඉන් එහාගේ සැපයක් තියෙනවාය කියලා යමෙක් දැනගත්තනම් පින්නත් ඒ ලොකුම සැපය කෙරෙහි අවධානය යොමු වෙන්නේ නැද්ද හා එහෙනම් දන්නේ නැති එකයි පළවෙනි කාරණාව තුන් ලෝකයක් බබළුවාගෙන බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලෙ පින්නොත් ඒ උතුම් සැපයන් පිළිබඳ ලෝකෙට අවතීර්ණ වෙලා තියෙනවා ලෝකයේ තියෙනා වූ සැපයන් අතරින් උතුම්ම සැපය නම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීමයි ඒ බව බෞද්ධත්ව දන්නවා ඉන් මෙහාට ගිය උතුම් සැපයන් තියෙනවා පින්වත්නි. ලෞකික සැපයට වැඩිය. අද අපි අරමුණු කරන්න හදන්නේ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගන්නටත් ඉතාම වැදගත් වෙන එක අංගයක් වෙච්ච සම්මා සමාධිය කියලා කියන තැන බුදුජානන් වහන්සේ දේශනා කරා ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියලා ධානාංග හතරක්. එතකොට මේ ධානය කියලා කියන්නේ පින්නනේ නැවත පිරිහෙන දේවල්. නැවත පිරිහෙන දේවල්. නමුත් යම් හිතක් කර්මන්නේ තත්ත්වයටපත් කරා කියලා කියන්න පුළුවන් කුසල ආරම්මණයක ධ්‍යාන මට්ටමකටපත් වෙන්න පුළුවන් නම් යමක් කරන්න පුළුවන් හිතක් හැම තැනම විසිරෙන හිත එක අරමුණක රුවා ගන්නට පුළුවන්කමක් තිබුණොත් එක දිගට එක දිගට එක දිගට අන්න ඒ අරමුණ අවබෝධ කරගන්න ඒ හිතට පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද කුසල ආරම්මණයක් හිතක ඇති කරගෙන ඒක තුල හිත නංවා ගන්න පුළුවන් ශක්තියක් මූලිකව ඇති කරගන්න බෞද්ධයන්ට පුළුවන්කමක් තියෙන මඟ පෙන්වීමක් තියෙනවා. අන්න එවැනි ඒකාග්‍රතාවයක් ඒකත්වයක් තියෙන එක අරමුණක් කෙරෙහි ඒකත්වයක් තියෙන හිතක් සකස් කර ගැනීම නිර්වාණ අවබෝධය සඳහා මූලිකව උවමනා වෙන එක අංගයක්. අන්න ඒකින්ද අද දවසේ අපි කතා කරන්න හදන්නේ මේ අංගය කෙරෙහි අපේ හිත යොමු වෙලා තියෙනවාද මේ වෙනකොට මේ අංගය කෙරෙහි යොමු වෙලා තියෙනවාද ඒ සඳහා යොමු වෙන්නේ කොහොමද කියලා. මේකෙදී පැහැදිලිවම මේ කියන්න හදන්න පින්වත්නි ලෝකේ තියෙන ලොකුම සැපය ප්‍රථම ධානය කියන එක නෙවෙයි ඉන්න එහාට ගිය සාමාන්‍ය පලාදී සූත්‍ර ගත්තාම ප්‍රථම ධානයට ලැබෙන්නේ මධ්‍යස්ථ තැන. ඉන්න එහාට ගිය සැපයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සාමාන්‍ය පළ විදිහට දේශනා කරලා තියෙනවා. අවසාන ඵලය නම් ආශ්‍රවයන් සියලු ආශ්‍රවයන් සය කරගෙන ලබා ගන්නා වූ උතුම් නිර්වාණ සාන්තිය තමයි ලකෝම සැපය. අද අපි කතා කරන්න හදන්නේ ඊට මෙහා තැනක් කෙරෙහි වක්වත් අඩුම ගානේ අපේ සිත් සතන් යොමු වෙනවද එවැනි දෙයක් ඇති කරගන්න කියලා. පින්වත් අයගෙන් මම මෙන්න මෙහෙම අහන්න කැමතියි. අවංකව තමන්ගේ පැත්තෙන්ම සත්‍යවාදී පිළිතුරක් ගන්න බලන්න මේ ප්‍රශ්නයට විසඳුමක්. අද දවස පුරාවට හෝ අද උදෑසන ඉඳන් ගත කරපු දවස පුරාවට හෝ ඊයේ දවස පුරාවට හෝ මේ අත්ංගේ චිත්තසංතානවල අදහසක් ඇති වුණාද අරමුණක් ඇති වුණාද ඉලක්කයක් ඇති වුණාද මම ධ්‍යාන මට්ටමක් වර්ධනය කරගන්න ඕනේ. ඒ සඳහා කළ යුත්තක් කරන්න ඕනේ කියලා අදහසක් ඇති වුණාද කියලා මම විමසනවා. බොහෝ දෙනාට කියන්න වෙන්නේ නෑ එහෙම එකක් නෑ. එහෙම අදහස් ඇති වෙන්නේ නැතුව නෙවෙයි ඇති වෙන ඕනෑ තරම් ඉන්නවා. සම්බුද්ධ ශාසනය ඕනෑ තරම් ඉන්නවා. ඒ අතරතුර මේ ප්‍රශ්නේ මම විමසන්නේ තමන්ගෙම විනිශ්චයක් ඇති කරගන්න. මට මම එවැනි හිත කර්මන්නේ තත්වයකට එකඟතාවයකට ඒකත්වයකට පත් කරගන්න කුසල ආරම්මණයේ හිත නවත්ත ගන්න අවශ්‍ය කරන කරන්න ඕන දෙයක් කරන්න ඕනේ කියලා අදහසක් ආවේ නැත්නම් පින්වත්නි තමන්ගේ චිත්තඅභ්‍යන්තරයෙන් බලයක් ආවේ නැත්නම් මෙහෙවමක් ආවේ නැත්නම් අතුලාන්ත පෙළඹවීමක් ආවේ නැත්නම් ඒක වෙයිද කවදාකවත් ඒක වෙන්නේ නැහැ හිතලා හිතලාමත් අතුලාන්ත පෙළඹවීමක් ගන්න පුළුවන්කමක් නැහැ ඒ කියන්නේ හදිස්සියෙම හිතලා ඉන්නකෝ මම අද ඉඳන් මෙවැනි අරමුණකින් ජීවත් වෙනවා කියලා ජීවත් වෙනවා කියලා අදිස්ථාන කරගනින් මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාව. හැබැයි ඒක මොහොතකින් නැති වෙලා යනවා. මේ හිතේ අවශ්‍ය කරන අදහස් සකස් වෙන විදිහට හිත හදන්න ඕනේ. හිතේ සකස් වීම වෙනස් වෙන්න ඕනේ. ඒ සඳහා පින්වත් මේ උතුම් දේවල් පිළිබඳ අපේ තියෙන අදහස හැඟීම වැඩි වෙන්න ඕනේ. හැඟීම වැඩි වෙන්න නම් ඒ ගැන අපි හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕනේ. ආන්ගේ මෙනෙහි කිරීම සිද්ධ කරනකොට අපිට ඒ හැඟීම් වැඩෙන මෙනෙහි කරන්න නම් දැනගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මම මෙන්න මෙහෙම අහනවා මේ අත්තන්ගෙන් හොඳ කෑම වේලක් පිළිබඳ. නැත්තම් අපිට ඉඳගෙන ඉන්න පුළුවන් පුටුවක් පිළිබඳ. අදහස් නම් අපේ හිතේ සාමාන්‍ය ජීවිතේ ඉන්නකොටත් වෙනවා. බලන්න වාහනයක ගමන් කරනවා කියලා කියනවා. වාහනයක ගමන් කරනකොට පින්නත් නේ ටිකක් ගැස් වෙන ස්වභාවයක් තියෙන. සැපයට හදපු පුටු නැති. ලෑලි වලින් වගේ හදපු පුටු තියෙන වාහනයකුයි සැප පුටු හදලා තියෙන වාහනයකුයි තිබ්බොත් කවුරුත් කැමති කොයි එකටද? සැප පුටු තියෙන වාහනේ ඇයි ඒ සැප පුටු තියෙන වාහනේ ඉඳගෙන යන්න කැමති ඇයි? ඇයි ඒ කියලා ඔන්න හිතන්න ඕනේ. අර ගැස් වෙන පැද්දෙන වාහනේ යනකොට ඒකේ ලෑලි වගේ වලින් නම් පුටු හදලා තියෙන්නේ මොකද වෙන්නේ ඒවා ඇනෙනවා ඇඟි. ඇනෙනකොට රිදෙනවා. රිදෙනකොට දැනෙනවා. රිදෙනකොට දැනෙනවා. සැපපුඩු එදගත්තාම දැනෙන්නේ දැනෙනවා අඩුයි. දැනෙන ප්‍රමාණය අඩුයි, රිදෙන ප්‍රමාණය අඩුයි. ඒකින්ද කාගේ අරමුණ මොකක්ද? සැපපුටුව කියලා කියන්නේ නම් දැනෙනවා අඩුයි නම් දැනෙනවා අඩුයි නම් අන්න අපි ඒක සැප කොට සලකනවා. කරකෝණ පුටුවක් ඕන වෙන්නේ ඇයි? කරකෝණ පුටුවක් ඕන වෙන්නේ දැන් කැරකෙන පුටුවක ඉඳගත්තාම හැරෙනකොට දැනෙන්නේ නැහැ. වැඩි දැනෙන්නේ නැහැ ටිකක් දැනෙන. කකුල් එහෙම තියලා හරවන්න ඕනේ. නෑ නැගිටින්න ඕනේ නෑ හැරෙන්න. ඒකෙන්ද කියනවා ඒකට සැපයි කියලා. එහෙනම් දැනෙන්නේ නැත්තම් දැනෙන්නේ නැත්තම් සැපයි කියලා කියනවා. එහෙනම් කාගේ අරමුණක් තියෙනවා පින්නත් මේ වැඩි සැප. ඒක මේ ඉන්ද්‍රියන් වලට ගෝචරයි. සාමාන්‍ය මනුස්සයෙකුට තේරෙනවා මේ මෙත්තේ ඉඳගත්තොත් මේ මෙත්තේ නිදාගත්තොත් මේක සැප මෙත්තයක්. සැප මෙත්තයක් කියන්නේ නිදාගෙන ඉන්නකොට අතපය ඇනෙන්නේ නෑ. ඒකින්ද ඒ වගේ මෙත්තය හොයනවා. මෙවැනි ආහාරයක් ප්‍රණීතයි. ප්‍රණීත ආහාරයෙන් සැප වේදනාවක් තියෙනවා. ඒකින්ද එවැනි ආහාරයක් හොයනවා. මෙවැනි ගීතයක් මියුරුයි. ඒකින්ද එකෙන් සැප වේදනාවක් තියෙනවා. ඒකින්ද ඒකම අරමුණු කරනවා. මෙවැනි රූපයක් සුන්දරයි. ඒකින්ද එකෙන් සැප වේදනාවක් තියෙනවා. ඒකින්ද ඒ රූපම අරමුණු කරනවා නැවත නැවත බලන්න. දැන් ඒ දන්න හැටිනේ. ඉන් ඔබට ගිය චිත්ත අභ්‍යන්තරගත සැපයක් තියෙනවා කියලා යම් කෙනෙකුට දැනුනොත් ඉන්නත් ඒ තැනත්තා ඒ පිළිබඳව අරමුණු ඇති කරගන්නේ නැද්ද? දැන් ඒ සඳහා මෙන්න මෙහෙම බලන්න ඕනේ. ඉතින් දැන් ඒ සඳහා කළ යුත්තේ මේ පංචකාම සම්පත්තිය නැත්නම් අපි මේ ඉන්ද්‍රියන් වලින් ලබන සැපයේහි තියෙන ඇත්ත తත්වය හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ. ඇත්ත తත්වය මෙනෙහි කරලා බලන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ හිතේ හිත අරමුණු කරන දේවල් වලින් ලැබෙනා වූ කාම වස්තු කාම කාම හැඟීම් ඒවා සාක්ෂාත් කරගන්න යන මේ ගමනේදී අපිට ස්ථිර සැපයක් ලැබුණාද කියලා මේ ගෙවන ජීවිතයේ දිහාවට හොඳට හැරිලා බලන්න. මම මෙන්න මෙහෙම අහනවා. හොඳයි සැපම ආසනයක් පිළිබඳ කව කාගෙත් හොඳ අරමුණක් තියෙනවා සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට සැප ආසනයක් කියන්නේ දැන් මේ අත්තු දන්නවා වැඩි ඇඟට දැනෙන්නේ නැහැ. හොඳයි හොඳටම සැප ආසනයක් අපිට ලැබුණා කියන්නේ බොහෝම ඉහළ මිල ගණන් වලින් ගත්ත සැපම ආසනයක අපි වාඩි වුණා. වාඩි වෙලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? දැන් බස් රථයක නගින්න ගොඩාක් කුර කනවා සෙනඟ වැඩි නම් ඇයි ඉඳ ගන්න ඕනේ කියලා. ඉඳගෙන ටිකක් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? නැගිටින්න හිතෙනවා. එනම් මොන තරම් මේ ලෝකේ තියෙන සැප ආසනයක ඉඳගත්තත් පින්නත් නී ශාරීරික වශයෙන් නැවත වාරයක් සූටි වෙලාවක් යනකොට දුක් හට ගන්නවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ නැත්තොත් සැරෙන් සැරේ තමන්ගේ ඉරියව් මාරු කරනවා. ඒ මාරු කරන්නේ ඇයි? එක ඉරියව්වක ඉඳ මේ ශරීරය ඉඳ දෙන්නේ නෑ. මං අහුවොත් මේ අත්තන්ගෙන් පුංචි කාලේ මව් කුසේදීත් දඟලලා තියෙනවා කියලා අපි දන්නවා අපි නේද? ඒ වෙලාවේ ඉඳන් මේ ධර්ම ශ්‍රවණය වෙන මොහොත දක්වාම දඟලන්න වෙලා තියෙනවද නැද්ද? ඇයි ඒ දඟලන්න වෙලා තියෙන්නේ? මේ ශරීරය එක එක ඉරියව්වක ඉඳ දෙන්නේ නැහැ අපිට ඉඳ දෙන්නේ ඇයි? එක ඉරියව්වක හිටියොත් දනවා. රිදෙනවා. රිදෙනවා ධනින්ද හැම වෙලෙම ඉරියව් මාරු කරන්න වෙනවා. දකුණු කකුල උඩින් වම් කකුල තියාගෙන ඉඳගෙන හිටිය අය චුට්ටි වෙලාවක් යද්දී ඇතුලෙන් එනවා සංඥාවක්. දැන් ඉතින් අනේ වම් කකුල උඩින් දකුණු කකුල තියාගන්නවා කියලා එන්නේ නිකන් පොඩි විධානයක් වගේ. නැත්තම් රිදවනවා ගොඩක්. ඒකින්ද අපිට මේක තේරෙන්නේ නැහැ. අපි ආයතරය වම් කකුල වලින් දකුණු කකුල තියාගෙන ටිකක් වෙලා ඉන්නවා. ඉන්නකොට ආය දෙනවා බොහොම අසත්පුරුෂ විධානයක්. නේද? මොකද? ආ දැන් ආය පරණ තිබ්බ විදිහට තියාගන්නවා. තිබ්බ නැත්තම් මං හොඳටම රිදවනවා කියනවා වගේ ඔන්න විධාන දෙනවා. විධාන දෙනකොට පින්නන්නේ ඉතින් හරවන්න ඕනේ. ගන්න දවසේ ඉඳන් මේක එහාට මෙහාට මේ ශරීරය හරවන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඔක්කොම මේ ලෝකේ සද්ද අපි අහනවාද ඇහෙනවාද? ශබ්ද ඇහෙනවා පින්නොත් ඇහෙන ඇහෙන ඔක්කොම අහන්න ඕනේ. ඇහැ ඇරලා බලනකොට හොඳ දේවල් විතරක් පෙනිලා නිකන් ඉන්නවද? නෑ නරක දේවලුත් ඔක්කොම බලන්න වෙනවා. මොකද ඔය සමහර තැන් වලින් යනකොට නාසය වහගෙන තද කරගෙන යන්නේ. ඒවා දැනෙනවා ඒවා දැනෙනවා ඒ වගේම ශරීරයට පහස දිවට රසත් එහෙමයි. අපි කැමති විදිහට ඒවා වෙන්නේ නෑ බාහිරින් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් වගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය අපිට හිතුවක්කාර විදිහට වැඩ කරනවා හරියට හිතුවක්කාර ළමෙක් වගේ ඊටාම හිතුවක්කාර ළමෙක් පින්නත් මේ දඟලන දඟලන විදිහට ඒ ආයම්මට ඒ ළමයා බලා ගන්න වෙනවා ඒ වගේ ඉල්ලන ඉල්ලන දේ දිදී මේ ජීවිතය අරන් යන්න වෙනවා බලන්න ඇහැට ලස්සන රූපයක් Taman කැමති රූපයක් බලන්න ඕනේ කියලා හිතෙන් අපිට කිව්වොත් පෙන්වෙන්නේ නැත්තම් ඔක්කොම ඉවරයි අඬනවා ශරීරය දවනවා වගේ එකක් ඇති කරනවා අතුලාන්ත ගින්නක් වගේ එකක් දැනෙනවා ඉතින් හොයාගෙන යන්න ඕනේ පෙන්වන්නම ඕනේ හොඳ දේ Taman කැමති දේ බලන්න ඕනේ කියලා උදෑසනක අදහසක් ඇති වුණොත් දරුවෙක් හරි බලන්න ඕනේ කියලා පින්නත් නේ ගිනි ගත්තා වාගේ ඉතින් හැල්මේ දුවන්න ඕන ගින බලන්නම ඕන. අහන්නම ඕන. විඳින්නම ඕන. දැන් කොච්චර කල්ද? ඔය කියන වැඩේ දැන් කරන්න පටන් අරන් කොච්චර කල්ද? දන්න දවසේ ඉඳන් එහෙම තමයි. දැන් ඇති වෙලාද? දැන් ඉවර වෙලාද? ඉවර වෙන පාටක් පේන්නත් පේන්නත් නැහැ. ඒක හින්දාම බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ ජීවිතේට විවේකයක් නම් මේ ශරීරයත් එක්ක අපිට විවේකයක් ලැබෙන්නේ ලැබෙන්නේ මේ ශරීරය හින්දා අපිට විවේකයක් නෑ. ඇයි? ඒක නටවන්න වෙලා, ඒක දඟලන්න වෙලා, ඒකට ආහාර දෙන්න වෙලා, කැමති කැමති දේ පෙන්වන්න වෙලා, සතප්පවන්න වෙලා, සීතෙන් ආරක්ෂා කරන්න වෙලා, උෂ්ණෙන් ආරක්ෂා කරන්න වෙලා, බඩගින්නෙන්, පිපාසාවෙන් දැන් යනකොට අලියොත් මොකද කරන්නේ? ලොකු කිතුල් කොටයක් උස්සයනවා. ඇයි මේ අලියා මෙච්චර බරක් උස්සයන්නේ? ඒ Tamanට ඕන දේ අරන් යන්න වෙලා. මේ ඇත්තොත් මොකද කරන්නේ කොහොම හරි Tamanගේ ගමන් මල්ලේ බත් ගෙඩියක් දාගෙන තමයි යන්නේ යන තැනක. වතුර බෝතලෙකුයි මොකද මේකට දෙන්න ඕනේ ඉවරක් නැතුව. ඉතින් මේ ශරීරයට දැන් දීලා දීලා ඊළඟට පිරිසුදු කරලා කරලා කරලා කීසරයක් දැන් පිරිසුදු කරාද? හරි හිතුවක් ආරයි පිරිසුදු කරන්න කරන්න අපිරිසුදු වෙනවා දාඩිය දා ගන්නවා ඉතින් මෙන්න මේ මේ ශරීරයේ හිඳ පින්වත්නි කර්මානුරූපව අපිට මේ හම්බෙච්ච ශරීරය. ඊටාම දුගඳ ගහන හැම වෙලෙම ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණය උරුම කරගත්ත, තමන්ගේ වශයෙන් ගන්න බැරි. දා ප්‍රබල මාරාන්තික වේදනා ගෙන දෙන ශරීරයක්. එහෙනම් මේ ශරීරයේ හින්දා සාමාන්‍ය කෙනෙකුට විවේකයක් නැහැ. හොඳයි ශරීරයේ හින්දා කමන්නේ කියන්නකෝ. හිතින්ද කොහොමද දන්නේ? හිතින්ද විවේකෙන්ද? ඔව් හිතෙන් විඳිනා වූ දුක් අර ශරීරයෙන් විඳින දුක් වලට වඩා වැඩි. සමහර ඇත්තෝ පින්නත් මේ කායික වේදනාව කමක් නැහැ කියලා මානසික වේදනාව දරා ගන්න බැරුව කායික වේදනාව ඇති කරගෙන මැරෙනවා. කෝච්චි වලට පැනලා මැරෙනවා වෙලාවකට. මගේ හැම ඉරිලා ගිය දෙයින් මස් තැලිලා ගිය දෙයින් කටු කුඩු වෙලා ගිය දෙයින් ලේ විසිරලා ගිය දෙයින් ඒක සැපයි මේ අතුලාන්ත වේදනාවට වැඩිය කියලා ශාරීරික වේදනාව හොඳයි කියලා කෝච්චි වලට පැනලා මෙල්ල යනවා බලන්න පින්නත් නේ මානසික වේදනාව ඊට වඩා වැඩි හැමදාම උදේ නැගිටිනකොට මේ හිත කියන එක එක ඒවා අහවල් දේ ලෑස්ති කරන්න අහවල් දේ ලෑස්ති කරන්න බලන්න මේ හිතට පින්වත්නි සතුටක් එන්නේ කවදද කියලා. හිතට සතුටක් එන්නේ මේ ඇත්තෝ කැමති කාමනීය වස්තු. කැමති කියන්නේ මේවා ජීවී අජීවී වස්තු. මේ ඇත්තන්ට තියෙනවා බොහෝ කැමති දේවල්. තමන් කැමති දේවල් තමන් කැමති විදිහටම උදේ ඉඳන් හැන්දෑ වෙනකන් තිබ්බ දවසක් ආවොත් එදාට නම් හිත සතුටෙන් පිරීලා ඉන්නවා. ආදරය කරන අය ළඟටම වෙලා ඉඳගෙන හොඳින්ම කතා කරලා වචනයක්වත් වරද්දන්නේ නැතුව කැමති දේවල් කැමති කෑමක් ගෙනත් දීලා බඩගිනිත් නැහැ පිපාසත් නැහැ ඔක්කොම ලෑස්ති කරලා දීලා ශරීරයත් නිරෝගීව තියෙන දවසක් ආවොත් ශරීරය නිරෝගී වෙන්නත් ඕන කැමති අය වටේ ඉන්නත් ඕන කැමති විදිහට හැසිරෙන්නත් ඕන කාලගුණ තත්ත්වේ පවා කැමති විදිහට තියෙන්නත් ඕන ඔය ඔක්කොම තියෙන දවසක් ආවොත් ආන් එදාට නම් පුදුම සන්තෝෂකින් ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම දවස් කීයක් විතර ඇවිල්ලා තියෙනවද මේ ජීවිතේ කියලා විමසලා බැලුවොත්? ගත කරපු ජීවිතේ එහෙම දවසක් ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවද කියලා විමසලා බැලුවොත් එහෙනම් ඇවිල්ලා තියෙනවද කියලා විමසලා බැලුවොත් හැමෝම කියපින්නොත් නෑ හැමදාම මොකක් හරි අඩුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා හැමදාම කල්පනා කර කර ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් එහෙනම් හැමදාම සමතුලිත කරන්න දෙයක් තියෙනවා. මේවා මේ විදිහට හදන්න ඕනේ, මේවා මේ විදිහට හදන්න ඕනේ, මේ જાතිය දේවල් මෙතෙන්ට ගේන්න ඕනේ, මේක මෙතන තියන්න ඕනේ, මේ අඩුපාඩු ටික සකස් කරගන්න ඕනේ කියලා හැමදාම උදේ ඉඳන් හැන්දෑව වෙනකම් පින්නත් නී Tamanට තියෙන අඩුපාඩුව වැඩි ලාභ බවට පත් කරන්න ගන්න උත්සාහය නම් අඩුවක් අඩුවක් නැහැ. අහවලාව හදන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, මේකට ගතුගුණ මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම කියන්න දෙන්න බෑ, මෙහෙම කරන්න දෙන්න බෑ. මෙහෙම වෙන්න බෑ මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි වෙන්න ඕනේ කියලා හැමෝම පින්වත්නි පල්ලෙහාට ගලන වතුර වගේ හරියට නිකන් පල්ලෙහාට ගලාගෙන යන වතුරට නිවනක් නෑ ඇයි කොච්චර ගැලුවත් ගලන එකමයි වැඩේ එයා හදන්නේ හැම වෙලෙම පල්ලෙහාට ගිහලා සමතුලිත කරගන්න හැබැයි හැමදාම ගලනවා ඒ වගේ මේ හිතත් පින්වත්නි හැමදාම අඩුපාඩු සහිතවම අඩුපාඩු සහිතවම ජීවත් වෙනවා හැමදාම ඒකෙන්ද දුකෙන්. කුංචි පාපැදියක් තියෙන කෙනෙකුට ලොකු අඩුපාඩුවක් තියෙනවා යතුරු පැදියක්. යතුරු පැදියක් තියෙන කෙනාට ලොකු අඩුපාඩුවක් තියෙනවා සීලෝධ රතයක්. සීලෝධ රතයක් තියෙන කෙනාටත් ලොකු අඩුපාඩුවක් තියෙනවා වාහන රෝධ හතරේ. එහෙම තියෙ එහෙම තියෙන කෙනාටත් අඩුපාඩුවක් තියෙනවා නවීන මාදිලියේ එකක්. ඕකේ ඉවරක් වෙන්නෙම ඉවරක් වෙන්නෙම නැහැ. එහෙනම් අඩුපාඩු සහිත ජීවිතය සක්විති රජකම ලැබුණත් පින්වත් මේ හිතට නම් ඇතිවීමක් එහෙනම් කාම ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳ ලෝභ දේශ මෝහ හිතක තියෙන තාක්කල් කාමයන් තියෙන තාක්කල් අකුසලයන් තියෙන තාක්කල් මේ හිතට කවදාකවත් විවේකයක් නැහැ විවේකයක් නැහැ අහන්න තමන්ගේ හිතෙන් මං කවදද විවේකයෙන් ඉන්නේ කියලා මං කවදාද විවේකයෙන් ඉන්නේ කියලා අහන්න ඉතින් උදේ නැගිට්ටහමත් විවේකයක් නැහැ. ශරීරයේ පැත්තෙන් විවේකයක්වත් නැහැ. හිත පැත්තෙන් විවේකයක්වත් නැහැ. එහෙනම් හිත පැත්තෙනුත් විවේකයක් තියෙන ශරීරයේ පැත්තෙනුත් විවේකයක් තියෙන පින්නත් මේ යම් කිසි ක්‍රමයක් තියෙනවනේ ඒක විඳින හැම සැපයටම වැඩිය සැපයක් වෙනවද නැද්ද? මේ ජීවිතේ විඳිනා වූ යම් සැපයක් තියනවාද ඒ හැම සැපයකටම වැඩිය මානසිකව සහ කායිකව යම් කිසි විවේකයක් ලබන්න එක මොහොතක පුළුවන් නම් ඒක කොයිතරම්නම් වටිනවද කියලා Taman විමසන්න ඕනේ. දැන් එහෙම තැනක් තියෙනවා කියලා යම් කිසි නුවණ තියෙන තැනත් එක්ක ස්ථීරව එහෙම තැනකට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂවම දැනගත්තොත් ඒ හිත් වලින් ඒ කියන තැන අරමුණු වෙන එකක් නැද්ද? දැන් සැප පුටු අරමුණු වෙන්නේ. දැන් සැප මෙත්ත අරමුණු වෙන්නේ. දැන් සැප ගෙවල් සැප වාහන අරමුණු වෙන්නේ. වාහන දෙකක් දැක්කහම වඩා සැපේ කරමුණු වෙන්නේ. අන්න බලන්න. එහෙනම් වඩා සැප වාහනේ ගිහලා ඉඳගත්තත් පින්වත් නේ ඊට ඒක දුක බවට පත් වෙනවා. නමුත් මේ කියන තැන ගිහලා ඉඳගත්තොත් එහෙම ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකේ ඒ මොහොතේම දුකක් බවට කුට්ටකින්පත් වෙන්නේ නැති ස්වභාවයක් තියෙන තැන. බාණ්ඩ කොයිතරම් සැපයක්ද කියලා දැන් මෙන්න මෙහෙම මම මතක් කරනවා. වැඩියෙන් වැඩියෙන් දැනෙන්නේ නැත්නම් මේ ශරීරය පින්නත් මේ අපි කියනවා සැපයි කියලා මම දැන් ඉස්සෙල්ලා කිව්වා අර පුටුවක් වැඩියෙන් සැප පුටුවක් වැඩියෙන් සැපයි. ඒ මොකද වැඩියෙන් සැප පුටුවක් වැඩියෙන් සැපයි කියන්නේ ඒක ඉඳගත්තුම වැඩිය දැනෙන්නේ හොඳට කුසන් එහෙම කරලා කොහේවත් ඇඟ දැනෙන්නේ නැතිනම් ඒක හොඳටම සැප තැනක් කියලා කියනවා. අපි හිතමු කිසිම විදියකින් මේ ශරීරය දැනෙන්නේ නැති පුටුවක් හැදුවා කියලා කවුරු හරි කෙනෙක්. ඒ පුටුව කොච්චර මිලක් මිලක් වේද? ඒක දැන් බලන්න විශාල විශාල මුදල් තියෙන නිවෙස්වල වැඩියෙන් වැඩියෙන් සැප පුටු තියෙනවා. එහෙනම් කිසිම විදිහෙන් දැනෙන්නේ නැති පුටුවක් හැදුවොත් ඒකේ අපි තුමු සීතල වෙලාවට ඒ පුටුව උස්නයි. උස්න වෙලාවට සීතලයි. එහෙම එහෙම හැම පැත්තකින්ම සැපය තියෙන පුටුවක් හැදුවොත් මේ ශරීරයට මුකුත් දැනෙන්නෙම නැති වෙන්න ඒ පුටුව ඒ පුටුව බොහොම මිල වෙයි නේද? හැබැයි පින්වත්නි එවැනි පුටුවක ඉඳගෙන ඉන්න කොටත් කැමැති දේ නොලැබීමේ දුක කියලා කියන චිත්ත පීඩාව තියෙනවද නැද්ද? නේද? එහෙනම් සැපතියේද? සීතල තැන්වල රත් වෙනවා පින්නත් මේ චිත්ත පීඩා කියනකොට. සීතල තැනක හිටියත් රත් වෙනවා. මේ සෞම්‍ය වාතය ගිනි වාතය වගේ දැනෙනවා. මේ සෞම්‍ය පොළව ගිනි පොළව වගේ දැන් දැවෙනවා පිච්චෙනවා වගේ දැනෙන. එහෙනම් මොනතරම් සැප පුටුවක් හැදුවත් මානසිකව ලබන්නා වූ ගින්දර තියෙනවා නම් ඒ මොන පුටුවේ ඉඳගත්තත් ඇති වැඩක් වෙන්නේ හොඳයි මේ විද්‍යාව කියලා කියන දේවල් දිනු වෙලා කුටුවක් හැදුවොත් ඉඳගත්තාම කායික පීඩාවක් නැහැ චිත්ත පීඩාවක් නැහැ කියන ගත්තාම එහෙම එකක් හැදුවොත් ඒක සාමාන්‍ය කෙනෙකුට ගන්න එහෙම පුළුවන් වෙන්නේ ඒක ඉඳගත්තාම කිසිම චිත්ත පීඩාවක් නැල්ලු මොකක් හරි ක්‍රමයක් වෙලා හදලා ඉඳගත්තු ශරීරයට කිසිම පීඩාවක් නැහැ හිතට පීඩාවක් නැහැ මහා හිතට සුවයක් දැනෙන පුටුවක් හැදුවොත් ඒකට කවුරුත් විනාඩියකට හරි ඉඳ ගන්න පොර කන එකක් නැද්ද? නම් ලොකු ලොකු සල්ලි තියෙන ඇත්තන්ගෙන් ඒ පුටුව බේරන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ පුටුව හොඳයි අපිටත් කිව්වොත් එහෙම එවැනි පුටුවක් දෙනවා දෑගකට කියලා ඕන කැපකිරීමක් කරයිද නැද්ද? එහෙම පුටුවක් හදලා තියෙනවා ඒක ඉඳගත්තාම හිතේ තියෙන ඔක්කොම පීඩාවන් අයින් වෙනවා. පුටුවේ ඉඳගත් වෙලාවට. ඉඳගත් වෙලාවට හිතේ තියෙන ඔක්කොම පීඩාවන් අයින් වෙනවා කිව්වොත් කොයි තරම්නම් හිත වලින් අරමුණු කරයිද අනේ මේ වගේ පුටුවක් අපේ ගෙදරට ගෙනා ගන්න තිබ්බොත් මට හොන්දටම පීඩා තියෙන වෙලාවට මං ගිහින් ඔකේ ටිකක් වෙලා ඉඳන් ඉන්නවා නේද මට දුකේ තරහ යන වෙලාවටත් මං ගිහිල්ලා ඔය පුටුවෙන් ටිකක් වෙලා ඉඳන් ඉන්නවා එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි ආය සුවසේ නැගිටින්න පුළුවන් කියලා එවැනි කය දැනෙන්නේ නැති හිතේ තියෙන දුක් පීඩාත් අයින් වෙන පුටුවක් එහෙම තිබ්බොත් ඒක කොච්චර වටින්න ඕනද? කොච්චර වටිනාකමක් තියේද? මිලකරන්න බැරි තරම්. එහෙම පුටුවක් තියෙනවා කියලා දැනගත්තොත් පින්නන්නේ අපේ හිත එවැනි තත්ත්වයක් අරමුණු කරයිද නැද්ද? හැම වෙලෙම හොයයි මේ වගේ මේක තමයි ලබා ගන්න ඕනේ මේක තමයි ලබා ගන්න ඕනේ මේක තමයි ලබා ගන්න ඕනේ ප්‍රථම ධානය කියන්නේ මොකද්ද ආන්ගේ වගේ ආසනයක්. ඒ වගේ ආසනයක් පින්නොත් කායික විවේකය සහ මානසික විවේක විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සරිතක්කං සරිතාරං විවේකජම් ප්‍රීතිසුඛං කය සහ හිතෙහි ඇතිවන්නා වූ විවේකය හින්දාම හිතේ මහා ප්‍රීතියක් දැනිටවන්නා වූ ආසනය බුද්ධ ශාසනයේ උතුම් ආසන වලින් ප්‍රාථමිකම ආසනය ලෞකික ජීවිතයේ ලබා ගන්නා වූ ඔය පොර කකා බොහෝ දේවල් ඔස්සේ ඇලි ගලි විශාල කැපකිරීම කරලා ලබා ගන්න සැපයන් වලට වැඩිය උත්තරීම සැපයක් උතුම්ම සැපයක් ලෞකික ජීවිතයේ ඇත්තෝ බොහෝ බොහෝ මහන්සි වෙලා සැප හොයාගෙන යන ඇත්තන්ට මේක ග්‍රහණය වෙන්නේ නැහැ මේ කම්සප වල විඳින්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා එතනින් එහාට ආය සැප විඳින්න බෑ. ඒ සීමාවන් අභිභවාගිය. මානව ලෝකයේ තිරිසන් සත්තු පවා, මිනිස්සු පවා රාගයෙන් ලැබෙන සැපය කියන සැපයට මහා තනක් දීලා තියෙනවා. මහා වියදම් කරනවා. තිරිසන් සතෙක් පවා පින්නත් මේ කෑම වේලක් කකා ඉන්න වෙලාවක ගලක් කරගත්තොත් සුනකෙක් මොකද කරන්නේ? වේගෙන් දුවනවා. හැබැයි සුනක දේනුවක් ආසන්නයේ ඉන්න සුනකෙකුට ගහක් ගත්තට දුවන්නේ නෑ. ඇයි ඒ? ඒ දේවල් වලින් ලැබෙනා වූ සැප වේදනාව අනිත් සැප වේදනාව වලට වඩා ප්‍රබලත්වයක් තියෙන හින්දා සියලු සත්වයෝ රාග ආදී කෙලෙස් ධර්ම වලින් ලැබෙනා වූ සැපේ ඉහළ සැපක් කොට සලකනවා ප්‍රාථමික සැපය ඉහළ සැපක් කොට සලකනවා. ඒ වගේ දසදහස් ගුණයක් ප්‍රබල සැපයක් ධ්‍යාන මට්ටමක තියෙනවා. ඒ බව තේරුම් ගන්න ඕනේ. රාග ආදී කෙලෙස් ධර්ම වලින් ලැබෙන සැපයත් එක්කම ඒ తాවකාලික සැපයත් එක්කම පින්නදී මහා දුක්ගොඩක ආරම්භයක්. නැවත නැවත නැවත නැවත ඒ සැප හොයාගෙන යන්න වෙනවා. ඒවා එතරම් ලැබිච්ච තැන ඉවර වෙනවා. නමුත් බලන්න එහෙම තත්ත්වයක් නෙවෙයි පින්නත් මේ ප්‍රථම ධානය මට්ටම කියලා කියන්නේ මේ කය සහ හිත සම්පූර්ණයෙන් ඒ කෙලෙස් විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙච්ච හින්දා සහ කාය සංකාරයන් සංසිඳිච්ච හින්දා කය පොඩ්ඩක්වත් දැනෙන්නේ නැති. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් අයින් වෙච්ච හින්දා හිතෙහි නැවත කාමයන් ප්‍රාර්ථනා කරන ස්වභාවයක් ඒ වෙලාවේදී නැති. අතෘප්තිකර භාවය නැති. බුදුජානන් වහන්සේම දේශනා කළා මායාගෙන් හැඟුණාය මායාගෙන් හැඟුණාය මායාගෙන් මිදුණාය කියලා. ආන් ඒ වගේ තැනක් වෙනත් නේ. අන්න ඒ වගේ තැනක් ඇති කරගන්න ආකාරය කොහොමද කියලා ඉතාම කෙටියෙන් මතක් කරන්නයි කල්පනාව. ඒ මොකද මෙන්න මෙහෙම. මේ හැම කෙනෙක්ම පින්නත් නේ භාවනා කමඨහන් කියන මොනවද කියලා දන්නවා. මේ මොහොතේ අපි උත්සාහ කරන්නේ භාවනා කමඨහනක් එහෙම කියලා දෙන්න නෙවෙයි. භාවනා කමඨහනකින් වෙන දෙයක් තියෙනවා. අසුභ භාවනාව ගත්තොත් උදාහරණයක් විදිහට අසුභ භාවනාව වඩනකොට ක්‍රමානුකූලව ඒ ඒ එස්ලොම් නියදත් සම්මස්නහර ආදී පිළිබඳ මේ මුළු ශරීරයම ගැන මෙනෙහි කරනකොට පිළිකුලෙන් අන්න කුසල හැඟීමක් පහළ වෙනවා. මොනවාද ඇති වෙන කුසල හැඟීම මගේ මේ මුළු ශරීරයම පිළිකුල් වස්තුවක් කියලා ඒක කෙරෙහි තිබ්බ ලෝභය අඩු වෙලා අලෝභයන් නැති වෙනවා. එතකොට ඒකේ තියෙන ඇලීම අයින් වෙනවා. ඊළඟට තමන්ගේ ශරීරය ගැන ඒ විදිහට මේක පිළිකුල් වස්තුන්ගෙන් හැදිලා තියෙනවාය කියලා හොඳට මෙනෙහි කරනකොට අර අනිකුත් පිළිකුල් වස්තුන් කෙරෙහි තිබ්බ ගැටීම අඩු වෙනවා. බාහිර ලෝකයේ තිබ්බ වස්තුන් කෙරෙහි ගැටීම අයින් වෙනවා. බාහිර වස්තුන් අරගෙන බාහිර අයගේ ශරීර ගැන අරගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරපුවම ඒවා කෙරෙහි තිබ්බ ඇලීම අයින් වෙනවා. මේ ඇලීම ගැටීම අයින් වෙලා මේ ලෝකෙම පිළිකුල්ල පිළිකුල්ල කියන්නේ මේ ලෝකෙම අසුබය කියලා අප්‍රසන්නකමක් ඇති වෙලා ඔක්කාරට එන ගතිය නෙවෙයි. ඇයි ඒ ඔක්කාරට එන ගතිය තියෙන්නේ? ගැටීම තිබ්බොත් බොහෝ අය කියනවා ඇයි මේ ශරීර දිහා බලාගෙන කෙස්ලුම් නියදත් කියලා මේ අසුබ විදියට මේ අප්‍රසන්න දේවල් හිතන විදියට මෙනෙහි කරන්න කියලා. මෙනෙහි කරන්න පින්නත්නි බාහිර තියෙන දේවල් පිළිබඳ තියෙන ගැටීමත් අයින් වෙන්නත් තමන්ගේ ශරීර සහ අනුන්ගේ ශරීර පිළිබඳ තියෙන ඇලීමත් අයින් වෙන්නත් තමයි මෙනෙහි කරන්නේ. එහෙම දෙපාර්ථයම මෙනෙහි කරනකොට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේරති බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා මේ විදිහට දෙපැත්තම මෙනෙහි කරනකොට එක හැඟීමක් එනවා කියනවා. එක හැඟීමක්. මේ ලෝකයේ සියලු දේ අසුභ වශයෙන් තියෙන මස් පර්වත, කටු පර්වත, අසුචි පර්වත එහාට මෙහාට දුවන මගේ ශරීරය සහ මේ බාහිර තියෙන ඔක්කොම දේවල් එහෙමයි කියලා සම්පූර්ණ ලෝකයේ වශයෙන්ම අරමුණක් වෙනවා මේක ලේවිලා. ඒක මහා දුගඳ හමන, ඊටාම අප්‍රසන්න හැම කෙනෙකුටම සමානත්වයක් තියෙන මේ වෙන් වෙලා තියෙන අපි මේ වෙන් කරගෙන තියෙන දේවල් ඔක්කොම සීමා බන්ධන කැඩිලා පිනනවා මේ ඔක්කොම එක ගොඩකට වැටිලා හිතවත් අහිතවත්කම්, ප්‍රිය මනාපකම්, ප්‍රිය අප්‍රියකම් ඔක්කොම අයින් වෙලා එක තැනකට ඇවිල්ලා පින්නත් නේ යම් කිසි කෙනෙකුට අදහසක් වෙනවා මේ ලෝකයේ පිළිබඳ තියෙන ඇලීම් ගැටීම් අයින් වෙච්ච ශරීර පිළිබඳ ඒකත්වයක් ඇති වෙනවා. ඒකට කියනවා සිහිය ඉපදුනාය කියලා. තේරුණාද? සිහිය ඉපදුනා කියන අසිහියෙන් හිටියේ. ඇයි මේ බුරුද කිව්වේ? හැම කියන්නේ පිළිකුල් වස්තුවක් නෙවෙයිද? ලේ කියන්නේ මස් කියන්නේ කටු කියන්නේ මේ ශරීර වලින් එළියට එන හැම දෙයක්ම. සහ මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම මහා දුගඳහමන ඊටාම අප්‍රසන්න දේවල්. ඒ පිළිබඳ අසීයෙන් තමයි මේ ශරීර පතාගෙන යන ගමන තියෙන්නේ. එතකොට නිවැරදි මෙනෙහි කිරීම කරපුවාම පස්සේ ඒ ඒ කරන විදිහ ගැන තමන් ගුරුවරු හොයාගෙන හරියට දැනගන්න ඕනේ. ඒක මේ වෙලාවේ කතා කරන්න ඕන තැන නෙවෙයි. නමුත් පින්නන්නේ ඒ වගේ ආකාරයට හරියට නිවැරදිව මේ මෙනෙහි කිරීම කරපුවාම මොකද වෙන්නේ? මේ හිතේ අදහසක් ඇති වෙනවා මේ ලෝකයම අසුබයි කියලා. මේ ලෝකයේම ශරීර ගැන තිබ්බ ඇලීම් ගැටීම් අයින් වෙලා එක හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. එහෙම හැඟීමකට ආවට පස්සේ ඒ නුවණ තියෙන තැනත්තා සිහියෙන්ම දැනගන්නවා මගේ තුල කුසල හැඟීමක් ඇති වුණා. මේක කුසල හැඟීමක්. මේක ඇලීමුත් නැහැ. මේ හැඟීම ගැටීමුත් නැහැ කියලා. නැවත නැවත නැවත නැවත බහුලව බහුලව බහුලව ඒ හැඟීම නැවත නැවත නැවත නැවත ඇති කරගන්නවා. භාවනාවෙන් ඇති කරගන්නවා. මේ විදිහට මේක නැවත නැවත නැවත නැවත ඒ හැඟීම ඇති කරගන්නකොට පින්නත් නැවත නැවත උත්පාදනය කරගන්නකොට යමක් ආයාසයෙන් කරොත් ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. එහෙම ස්වභාවයක් අපේ මානසිකාරයේ තියෙනවා. ඒකෙන්ද යම් කිසි කෙනෙක් කර ඇතිවෙච්ච හැඟීම, කුසල හැඟීම, චේතනාව කුසල ආරම්මණය නැවත නැවත නැවත නැවත මේ හිත ඒ අරමුණම අරමුණුගත කරන කරවමින් කරවමින් අමාරුවෙන් අමාරුවෙන් මේ කාරණාව सिद्ध කරොත් භාවනාවකදී එක වාසනාවන්ත දවසක් උදා වෙනවා. මේ වාසනාවන්ත දවස කවද්ද? අර අමාරුවෙන් ඇති කරගනිමින් හිතේ හැඟීමෙහි හිත නැගෙනවා පින්නත් හිත ඉස්සෙනවා. හිත ඒක තුල රැඳෙනවා. ඒ කියන්නේ નિરાයාසයෙන්ම මේ හැඟීම තමන්ගේ හිත තුලින් නැగిලා ඉන්න පටන් ගන්නවා. නිරායාසයෙන්ම හිත අර කුසල හැඟීමම අරමුණු කරන්න පටන් ගන්නවා. මේක බහුලව යෙදුනොත්, මේක බහුලව භාවිතා කරොත්, බහුලව යෙදුනොත් ඒ හැඟීම නැවත නැවත එයාම එයාම ඒකට කියනවා ඒකයි විතක්ක ਵਿਚාර කියන ස්වභාවය. අරමුණ ගැනීම සහ අරමුණේ විතක්ක චෛතසිකයාගේ ස්වභාවය තමයි ඒ අරමුණේ නැවත හිත නංවනවා. බාන් පින්නත් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කර කර ඉන්නකොට මේ අත්තන්ට හුස්ම ගන්නවා එක දැනනවද? දැන් කියනකොටම දැනෙනවා. ශරීරයේ තමන්ගේ ඇඳුම් ලාගෙන ඉන්නවා කියලා දැනුණාද? නෑ දැන් කියනකොටම දැනෙනවා. එහෙනම් යම් අර වෙනත් අරමුණක ඉන්නකොට තවත් දෙයක් දැනෙන්නේ නෑ. දැන් හැබැයි කියනකොටම දැනෙනවා. උපචාර කියන අවස්ථාවට එනකොට පින්වත්නි මේ ශරීරයේ අතපය මතක් වෙනවා වෙලාවකට. හැබැයි අරමුණු උනත් දැනෙන්නේ නැහැ. මොකද අර කුසල ආරම්මණය ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න අනිත් අරමුණු ගන්න ස්වභාවය අඩු වෙනවා. අඩු වෙනකොට මේ ශරීරය දැනෙන්නේ නැතු වෙනවා. වෙනත් කාමාරු කාමාරමුණු එන එක නැතු වෙනවා. දැන් ස්වයංක්‍රීයවම එකක් පිටිපස්සේ එකක් තමන් භාවනාවකින් වර්ධනය කරගත්ත හැඟීම එක අරමුණක් ඒ ඒ අරමුණම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ගන්නවා නම් හිත. එකක් පිටිපස්සේ එකක් වේගෙන් වේගෙන් ඒ අරමුණම ගන්න ගන්නට මේක සකස් වෙනවා නම් ඒක. වෙන දෙයක් සකස් වෙන්න ඉඩක් ඉඩක් නැහැ. එහෙනම් බාහිර ශබ්ද ඇහෙන්නේ නැහැ. අතපය දැනෙන්නේ නැහැ. ශාරීරික වේදනා දැනෙන්නේ නැහැ. හරියට නිකම් පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ දැන් ඒ වෙලාවට පින්නන්දි කවුරු හරි වම් අත උඩ දකුණු අත තියාගෙන භාවනා කරලා කල්පනා කරොත් එහෙම යාට ඒක දැනෙන්නේ නැහැ. පිටක අද්දක ඉස්සිනා වගේ. පිටක ශරීරය ඉස්සුනා වගේ. දැන් අපි කල්පනා කරනකොට මේ ශරීරය මෙහෙම තියනවා කියලා දැනෙනවා මේ මට මෙච්චර මේ බඹයක් විතර වෙච්ච ශරීරයක් මෙන්න දින මෙන්න හිස කියනකොට හිස දැනෙනවා කකුල කියනකොට කකුල දැනෙනවා තමන්ගේ හැඩය තමන්ට දැනෙනවා. නමුත් ඒ හැඩය දැනීම නැහැ. එතකොට මහා සැලුවක් මහා විවේකයක්. එහෙනම් දැන් දඟලන්න ඕනේ. ඇයි? දන්නේ නැහැ. විවේන්නේ නැහැ. මොකක්වත් නැහැ. එහෙනම් දඟලන්න ඕනේ. එහෙනම් මෙච්චර කල් මේ හිතුවක්කාර ළමයාත් එක්ක ජීවත් වෙලා මෙන්න දැන් ශරීරයට මහා ශරීරයේ හින්දා හිතට මහා විවේකයක් ඇති වෙනවා. ඊළඟට පින්නත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන එකකටවත් ඉඩක් නැහැ. ඇයි? අර කුසල ආරම්මණය හිතේ නැగిලා. එහෙනම් නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒකම ඒකම හටගන්නේ ඉඳා ඒ වෙලාවට කියනවා එහෙමනම් මේ පංච නීවරණය යටපත් වුණා. ඒ හින්දා එහෙනම් හිතට වෙහෙසක් ජීවිතේ පළවෙනි වතාවට මෙන්න මේ දැනත්තා විවේකයක් ලබන්න පටන් ගන්නවා. ඒකට කියනවා ඒකත්වයක් කියලා. ඒකට කියනවා ඒකාරම්මණයක් කියලා. ඒකට කියනවා කුසලාරම්මණයක් කියලා. ඒකට කියනවා අර්පණාවක් කියනවා. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේගේ අත් දැක්වීම කරන විවිච්ච කාමයේහි කාමයෙන් වෙන් වෙච්චම තැනක් කියලා කියන්න පුළුවන් දෙයයි අනිවාර්යයෙන්ම. එතන කාමය නෑ. විවිච්ච අකුසලයේහි ධම්මේහි. එතන අකුසල ධර්මෙනුත් නෑ. සවිතක්කං සවිතාරං එතන විතක්ක විචාර සහිතයි. විවේකජම් ප්‍රීති සුඛං අර කායික විවේකය සහ මානසික විවේකයේ හිඳාම ඇතිවන්නා වූ ප්‍රීතිය සහ කායික විවේකයෙන් ඇතිවන්නා වූ සැපය සහිත ප්‍රථම ධානය කියන්නේ ඒකයි. එහෙනම් අද අපි උත්සාහ කරේ මෙන්න මේ බව දැනුම් දෙන්න. මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල සම්මා සමාධිය කියන තැන ප්‍රායෝගිකවම තමන් මේ ලෝකේ කාමනීය වස්තුන් භාවිතා කරලා ලබා ගන්න සැපය වගේ නෙවෙයි, ඉන් ඔබට ගිය විශාල සැපයක් තියෙනවාය කියන එක මේ ඇත්තන්ට දැනගත්තාම පින්නන්නේ ඔන්න ඔය ආකාරයට මොකද වෙන්නේ අපිට? එහෙම දැනගත්තාම මේ ඇත්තන්ට කල්පනාවට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මගේ ජීවිතේ මම මේ දේ අරමුණු කරන්න ඕනෑය කියලා. මේ දේ අරමුණු කරන්න ඕනෑය කියලා මේ ඇත්ත හොඳටම දන්නවා. ඒකින්ද මේ දේ දැනගන්න ඕන පින්නන්නේ ඒක අරමුණු කරගන්න. ඒකින්ද කවුරුත් කල්පනා කරන්න මගේ ජීවිතේ මම නොලබපු දෙයක් මට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම නොහිතපු දේවල් මේ ලෝකේ තියෙනවා. ඒ වගේ උතුම් තත්ත්වයන් වලටපත් වෙන්න. මෙවැනි උතුම් තත්ත්වයන් වලටපත් වෙලා අවසානයේ ලබා ගන්න පුළුවන් උතුම්ම ස්ථානය කියනා වූ සියලු කෙලෙස් ගෙවන් කොට ලබන්නා වූ උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නටත් මගේ මේ ජීවිතය අරමුණු කරගන්නවා ප්‍රථම ධානාදී උත්තරී තත්ත්වයන් මේ ජීවිතයේ ඇති කරගෙන සම්මා සමාධිය ඇති කරගන්නට මම අරමුණු කරගන්නවා මමත් උතුම් සැනසීමෙන් සැනසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්නවා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති ඉනත්නි සම්මා සමාධිය පිළිබඳව ධර්මානුකූලව අපට කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට උන්වහන්සේ කරගෙන යන ලෝක සාසනික වශයෙන් ආගමික වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යාපනික වශයෙන් උදාරතර සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිරත්නයේ ආශිර්වාදය ලැබ සිල් දෙවියන්ගේ රැකවරණයෙන් උන්වහන්සේට නිරෝගී භාවයේ චිර ජීවන ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ